අල්ගුවන් විනෝද සමයයි. බස් එක කීයට එයිද මන්දත්? අහා ප්‍රයිවට් එකක් එනවා. ඈ? <laughs> ඒ ප්‍රයිවට් නෝන කෙනෙක් නේ. <laughs> ඈ? තවත් එකක් එනවා. අංකල් කොහමද ඉතින්? අඳුරන්න බැරිද? නෑ නෑ මට මේ මම කල්පනා කරන්නේ කවුද කියන එකයි. <laughs> මේ ඔහම තමයි ඉතින් නෑ නෑ හැමෝම අංකල් කියනවනේ ඉතින් මේකෙන් ඉඳන්නේ. කමන්නේ කමන්නේ ඉතින් අංකල්ට මම අඳුරන්න බෑන් දැන්. බලන්න රන් ග්ලාස් එක පොඩ්ඩක් ගලවපන්. මෙහාට හැදියම් බලන්න. <laughs> ඈ? එනහයන් පොඩ්ඩක්. <laughs> මේ මේ නෝකිරිලෑන් මත් මම මට අඳුරන්න බැරි වුණා මොකද දැන් කොහොමද දැන් ඈ අකල් එකපාරම අඳුරන්න බැරි නෑ ඔව් ඒක තමයි මම මේ ගහන්නේ දැන් හොඳයි ඈ <laughs> මේ දැන් හරි සරු පාටයි ඉතින් දැන් ටිකක් හොඳයි. මාය කල්පනාව මම නම් හිතන්නේ ඔබ මේ රට ගිහිල්ලා ඇවිල්ලා තියෙන්නේ ඈ. මම නෑ නෑ අපෝ මම මම රට යන්නේ නෑ. මම නෑ නෑ වෙන්න බෑ. ඔබ රට ගිහින් නැත්නම් කොහොමද ඔහොම බෝසත් විදියට ඔහොම අනින්න <laughs> පන්නේ. හිතේ මම නෑනේ මම වැඩගත් විදියට මේ සීලාචාර්ය විදියට ලංකාවේ ඉන්නවා මම මම මම බෑ මම දන්නවා ටික එක කාලන් තියෙනවා නෑ නෑ උඹ ඩුබායි හරි හයිලාන් හරි අයියෝ නෑ සීලාන් හරි දිලාන් හරි ගිහිල්ලා තියෙනවා ඒ නෑ නෑ නෑ නැතු හෙන්න බෑ නැත්තම් ඕම පොසත් වෙන්න බෑ මට මට බලපුවාම කියන්න පුළුවන් නෑ ඒ මම යන්නේ නෑ එහෙම නෑ වෙන්න බෑ එහෙනම් කොහොමද ඉතින් මම යන්නේ මම මම පවුලේ හරියන්නේ ආ පවුල රටගේ ඇරලම මෙහෙ ඉතින් කකා බෙදී එනවා. එයා ඉතින් මට ඉතින් ඇඳුම් බැඳුම් ඒවනවා සල්ලි ඕනවා ඉතින් මං ජොලිය ඉන්නවා. <laughs> හරි හොඳයි. ආ. එයා මොකද්ද ඔය රටේ? ඒ ඉතින් මේ එයා හොඳම මුගක් වැඩ කරනවා නේ. ආ. මේ කොහෙද රස්සාව කරන්නේ? වැඩ කරන්නේ යා සුල්තාන් කෙනෙක් නක. මහා දඩෝරයන් සුල්තාන් කෙනෙක්. <laughs> ඒවට හරි හොඳ මනුස්සයා. හරි හොඳ මනුස්සයා. ඉතින් ඔහම පවුලේ ඉතින් ඈත ඈත පළාත් වල රටවල් වල කියලා ඉතින් ඔහම ඉන්න පුළුවන් ද හිතට? අමාරුවක් නැද්ද? හරි. කීදී අමාරුවක් නෑ සල්ලියරොන්න. මම <laughs> හරි සන්තෝෂයි ඉන්නේ. හරියට මට ඇඳුම් එවනවා. ආ පෝ ඇඳුම් જાතිය එවනවා මේ ගිය සමානේ ගවමක් කිව්වා. එයා ඇඳ පිටක් ඒක මම හොද හොද ඇඳුම්. <laughs> ඒක ඇඳගෙන තමයි නිදාගන්නේ. <laughs> ඒ මතක් වෙනවා. සුල්තාන් හරි ආගරේ අර. ආ. <laughs> එයාගේ ප්‍රයිවට් සෙක්‍රටරි තමයි. ආ පවුල්. ඉතින් ඒ වගේ කල්ලෝලින් කකා බිබි ඉන්නේ. ඔව් මම ඉතින් ෂෝකේ ඉන්නවා. ෆොටෝ යන හැමදාම. ඔබ ආ ඔබ බලන්න ෆොටෝ එහෙම. ෆොටෝ එක එක જાති මම තියෙන පේනන්න. මේ දින ෆොටෝ එක. දැන් ෆොටෝ ඔක්කොම එයා යපුවා. මේ ඔක්කොම එයා. කවුද මේ මේ සුරුබූටි මහත්තයෙක් ඉන්නේ? <laughs> ඒ මහත්තයා නෙමෙයි මහත්තයෙක් නෙමෙයි. එයා තමයි මගේ පවුල. දැන් කල්සන් අඳින්නේ කල්සන් අඳින්නේ ඔයන්න බෑ ලස්සනයි දැන් මේ මේ මේක බලන්න දැන් මේ ෆොටෝ එකේ ඔව් මේ කවුද කියලා හඳුනන්න පුළුවන්ද ආ මේ ආගේ දඩෝරිය කරේ නිකන් නැගල නැගල ඔව් මේ මේ ඉන්නේ සුල්තාන් මහත්තයාද මේ ඉන්නේ සුල්තාන් මහත්තයා ආහා මේ එයාගේ කරවඩින් ඉන්නේ එයාගේ දුව වෙන්න ඕන නෑ අපේ අපේ අපේ නෝනා දැන් මෙතන පේනවනේ නේද? ඒ සුල්තාන් කේක් කනවා. සුල්තාන් කේක් කනවා. කේක් කනවා. ආවේ ලස්සන. දැන් මේ මේක මේක බලන්න. මේ කවුද නටන්නේ? නටන්නේ කවුද කියලා කියන්න පුළුවන්ද? ඒක තමයි මම ආ කියන්න බෑ. එයාගේම ළමෙක්ද? නෑ මේ මේ නටන්නේ සුල්තාන්. ඔව්. මේ මේ මෙතන ඒ මේ ගාන කරන කවුද? ඒ එයා තමයි නෝනා. එයා නෝනා. හැමදාම බාල් නටනවා. හරි ජොලි ඉන්නේ. අපෝ හරිෂෝ මේ මට හුඟක් බඩු જાතියෙව්වා. මම මම ලියලා මේ සමාලෙකට එන්න කියලා. ආහ්. ඊට පස්සේ සුල්තාන් මහත්තයා මට මට ලියුමක් එව්වා මේ තමසේ පාටි වැඩක් බලාගෙන ඉන්න ඕනේ කියලා. තමසේ සල්ලි ඕන සල්ලි දෙන්න මම කාර් ඕන කාර් දෙන්න අරක දෙන්න මේක දෙන්න අහක දෙන්න කියලා එහෙම කිව්වා. ඉතින් මම මම ජගින්නට. ඉතින් නිකන්වත් මතක් වෙන්නේ නැහැ. මතක නේද? එයා බලනවලු හරියට. එයා මේ ඇඳලා පැනලා යනකොට ඉලන්දාරිය හරියට එයා දිහා බලාගෙන ඉන්නවලු. ආහ් ආහ්. ඔය මිනෝන. කොයි පැත්ත බැලුවත් එයා දිහා බලනවලු. එයා බිම් බලාගෙන යනවා. ඒකනේ වැඩි කියන්නේ. එයා බලන්නේම නැහැ. මම ඒ හැම බලන වෙලාවකම මා ගන්න හිතන්නේ. මා ගන්න හිතන්නේ. ආහ්. ඒක නම් කමක් නැහැ. මට ආදරේ. දැන් ඔය මේ දැන් සුල්තාන් මහත්මයාගේ සෙක්‍රටරියා. ඔව්. සෙක්‍රටරි වැඩි ඔයා කරත් එයා සෙක්‍රටරි වැඩි කරන ගමන් මම ගන්න හිතනවා. ඒ හැම වෙලාවෙම මා ගැන හිතලා තමයි ජීවත් වෙන්නේ. එහෙනම් හොඳයි. ඉතින් එහෙම ඉතින් තමුන් ගැන හිතනවා. ආ හිතනවා එයා ඉතින් එහෙම තමයි. හැබැයි හොඳයි. හොඳයි. සල්ලි වෙනවා හොඳයි. <laughs> මම ඉතින් නිකන්වත් කල්පනා වෙනවා නේද හැමදෙච්ච මේ අපොයි අපොයි. මේ <clears throat> ඒක නෙමෙයි. දැන් පස්සේ කාරණේ. ඒක නෙමෙයි මම කල්පනා කර කර ඉඳන් පස්සේ කරන්නේ. මාත් එක්ක නැගෙනවා කවුද දන්නේ. මත් එක්ක. අම්මේ අඳුරන්න බෑනේ දැන් රටකින් එක එක්කෙනා එනවා මොන විදියකටත් අඳුරන්න බෑ මේ. අමුතු જાති අඳුම් ගන්නලා ඉන්නේ කරනවා. ඒ රටකේ මත් එක්ක වෙන්නේ නේද? ආයි වන්නව මත්. ආයි වන්නව. අහා. මහත්තයා වෙලා බස් එකට මේ ඔව් බස් එකට තමයි ඉන්නේ. වෙලාව කීයටද? වෙලාව 3:45යි. thank you. <laughs> මේ මහත්තයා මේ පළාතේ මම කෙනෙක්ද? මම මේ මේ කිට්ටුවමයි මේ ළඟදී ආවේ. thank you. මයිද මේ රස්සාවක් කරනවද එහෙම නැත්නම්? ඔව් මේ ළඟ රස්සාවක් කරනවා. thank you. මහත්තයාගේ මේ ළඟ තියෙන ගිනි පෙට්ටියක් එන්නන්න. <laughs> ගිනි පෙට්ටියක් නම් නෑ thank you. මම දෙයකටම thank you. බලන්න එක තාම. වෙනකත් මනසේ. වෙනකත් මනසේ. හැමදේටම ටැක්ස් වෙනවා නම් සීලා අපේ රටවල ඒවා නෑ මේක තා ටිකක් අහන්න මහා මහත්යාගේ රුපියල් 50ක් විතර මාරු ගන්න දෙනවා 50 50ක් මාරු කරගන්න 50 rupees මාරු කරන්න නෑ නෑ අයියෝ very sorry thank you <laughs> බලන්න ඒකට අපේ රටවල කටේ ඉන්න සිගරට් එක උද්දුර ගන්න මහත්යා හුඟක් ඈත ඉන්නක් වෙන්න තියෙන්නේ නේද නෑ ටිකක් ඈත ඉඳලා thank you <laughs> මේ මහත්තයා මේ කසාද බඳලාද? මම මේ තාම බැඳලා නැහැ thank you. <laughs> අර කොයි හැම එකටම thank you කියනවා. මහත්තයා අපේ මොනවද කියන එක අහන්නද? අහන්නේ මොකද්ද කියන්නේ? මොකක් හරි වටනා බඩුවක් මොකක් හරි අතේ තියෙනවා. මහත්තයා මේ ඔය මොකද්ද ඔය පැලේ? මේකද? thank you. නෑ මේ මේ <laughs> මේ මේක මේ නෑ මේක මේ බොහොම වටිනා පැලයක්. මේක අපේ මේ ජපාන් වලින් ගේන්නේ. thank you. මේ මාතර කොහෙන්ද ගහමුනේ? ආ මේ මේ මේක අපි මේ මගේ යාළුවෙක් ගෙන්නන්නේ ජපාන් වලින් ඉඳලා import කරනවා. බොහොම ටිකයි ගේන්නේ. යාළුවන්ට විතරයි දෙන්නේ. <laughs> thank you. අර කතා කරොත් ඉල්ලගත්තේ. ඔව්. දැන් අනිත් එක මාත්‍යා දැන් බලන්න දැන් දැන් ඔය නියම තැන ඇවිල්ලා තියෙන්නේ ඔය ඔය බෙල්ල වල තියෙන හබර්ල ඒවට මේවට දැන් කො අපේ රාජපෝට්ටුකෝ අපේ රෝසකෝ ඈ අපේ බෝලිද්දකෝ යම එකක්වත් නැහැ සේරම පල්ලෙහාට ගිහින් ඒවට තැනක් නැහැ බෙල්ල වල තියෙන හබර්ල තමයි මේක මේක මේ හරි වටිනා මල් පැද මේ මේවා පස් පහයි ගෙන්නුවේ ආ ජපාන් වල ඉඳලා ගෙන්නුවේ කෙලින්ම ආ මාත ඉම්පෝට් කරනවා මෑ අන්න එක්ස්පෝට් නෑ නෑ ඉම්පෝට් විතරයි එක්ස්පෝට් කරනවා නෑ මේ මේ පැලේ දැන් බලන්න මෙහෙම තිබුණාට දැන් මේක මේ මේ පෝච්චිය තියෙනව නේද මේ පෝච්චියේ හිතවල තිබුණාට මේ පෝච්චියත් පැලවෙනවා දැන් ඔක ඇටට පැලවෙන්නේ නෑ ඇට පැලවෙන්නේ කොළ මුල නෑ පැලවෙන්නේ දලු නෑ ආ මොකොත් පැලවෙන්නේ මොකක් පැලවෙන්නේ ඔව් ඒ කියන්නේ ඔය පැලේම තමයි පැලවෙන්නේ පැලේම තමයි ඉතින් මේක මේක මැරෙනකොට පෝච්චිය පැලවෙනවා ඒක හරි වැටෙනවා. ඒක ආයි පොච්චිය මරනකොට මේක පැලවෙනවා. එහෙම එහෙම හරි වටිනා. මේක මේ මම එක කොලේ ඉල්ලුවා රුපියල් 100ට මග එනකොට. දෙන්නේ නැහැ දෙන්නේ නැහැ ඒක. පැල පහයි ලංකාවට ගෙනාවේ. මහත්තයාට උනා හරි කියලා අපි මේක ඉල්ලගත්තත් හරි. මට මේ මට විකුණනවාද ඔක? අයියෝ මේ හරි අමාරුවෙන් යාළුවෙක් නෙමෙයි. මහත්තයාට යාළුවෙක් නේ ඒවලා තියෙන යාළුවගෙන් තව එකක් ගෙන්න ගන්න බැරි නේද? මම කීයක් හරි දෙනවා කියන්නේ. අයියෝ මේ පැලේ මේක මේක ගෙන්නන්නේ නැහැ මේ දැන් මේ ඉස් ගුඩ් ප්ලාන්ට් ආ ඔව් හොඳට වවන මාත් දෙනවා නම් දෙන්න ඒක මේක නම් මම 375 රුපීස් වලට ගත්තේ 375යි රුපියල් 375ට ගත්තේ නමුත් දැන් 1000කට ගන්න බෑ අපෝ මම 500ක් <laughs> දෙන්න 500ක් දෙන්න දෙන්න නෑ නෑ 500ක් ඕනේ මට 375 එහෙනම් දෙන්න ඉතින් බෑ කියන්න බෑ ආසාවට නිල්ලන්නේ නේද දැන් කෙනෙකුට අපි ඉතින් ඒක ලොකු දෙයක් නේ ආ thank you එහෙම කිව්ව තියාගන්නකෝ thank you එහෙනම් මේක දැන් මේක පරිස්සමෙන් වවන්න උදේට මේක එයා කන්ඩිෂන් එකේ තියන්න පුළුවන් නම් කියලා උදේ උදේ හවස පෝර දාන්න ඕන උදේටත් පෝර හවසටත් පෝර වතුර දාන්න එපා වතුර බින්දුවක්වත් දාන්න එපා ෆ්‍රිජ් එක තිබ්බම නේද ෆ්‍රිජ් එක ඇතුලේ දැම්මත් කමක් නෑ හැබැයි පෝර දාන්න ඕනේ දවසට දෙසරයක් දෙසරයක් දාන්න ඕනේ. බොහොම හොඳට පොර දාන්න. අම්මේ පොඩි ළමෙක් වයි තියාගන්න පරිස්සමෙන් ඈ. දැන් එතකොට මහත්තයා මේකට පොර දාලා ඒක ටිකක් ලොකු වෙනකොට ලොකු වෙනකොට මේ ආයි පොඩි වෙනවා ඒක. ටිකක් දාසක. ආපහු ওই සයිස් එකට එනවා ආයි ලොකු වෙනවා. ආයි කුංචි වෙනවා. එහෙම එහෙම. <laughs> ඔය පැල පහයි ලංකාවට දැන් මැස්සක් ගහන්න ඕනද මේකට මැස්සක් නෑ මැස්සක් ගහන්න ඕනේ නෑ මැස්ස මොකෙක්වත් වහන්නේ නෑ ඔක නිකන් නිකන් මැස් නිකන් තියන්න පැදේ ඈ පරිස්සමෙන් තියාගන්න. මම තව මේ ගෙන්න මම මට එකක් ගෙන්නගත්තා කියලා. මේ තර මට මේ හදිසි ගමනක් කරනවා. බස් එකේ නෑ නෑ නෑ ටැක්සිය ගන්න. ටැක්සි! ටැක්සි! ටැක්සි! අත්‍යාවයක ලොකු වාසනාවක් මේ හම්බුනේ ඈ. කවදාවත් ගන්න පුළුවන්. මේක ලොකු වෙනවා පොඩි වෙනවා කියලා බුදුන්. දැන් මේක මොකද්ද නම කිව්වේ? මේ පටන් ගන්නද මොකද්ද? <laughs> වදන්දා <laughs> මොකද අලුත් නමක් කිව්වා දැන් මම මතක නෑ ඈ මේක ඇවිල්ලා මේ <laughs> මේ මේ ජපන් පාසිනේ බං මේ ජපන් මෙයා හැමදාම ওই බිස්නස් එක කරන යට ජාවාරකාරයෙක් මෙහෙමිනිය ජපන් පාසි අම්මපා එල්ලවගද කියලා දහන්නේ ඔකට එල්ලවගද කියලා දහන්නේ නෑ නෑ ඔහොම නෙමෙයි දහන්නේ යන්න එපා සමයකින් સમાપ્તයි. අද සහභාගී වූ ඇනස්ලි ඩයස් සැමුවෙල් රොඩ්රිගෝ සමග බර්ටි ගුණතිලක Thank you.